සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යතා බුද්දේන දේසිතා සෝයිමං ලෝකං පදාසේති අබ්බාමොක්තව චන්දිමාතේ සඳවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාද්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මයකට සමන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම්ව සිටින්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඊ타මත්ම වැඩගත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මයේ හැම වෙලෙම සත්‍යවාදී සත්‍යවාදී ශ්‍රී මුකයකින් දේශනා කළ වටිනා ධර්මයක් තමයි ලෝකේට සීලම සරුවඥන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ නිසායි අතීතයේ පහළ වෙච්ච සීලම බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයත් අපේ සරුවඥන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයත් අනාගතයේ පහළ වෙන සීලම සරුවඥන් වහන්සේලා දේශනා කරන ආර්ය සත්‍යයත් එක හා සමානයි. කිසිම කලපිල්ලක් පාපිල්ලක් කිස්පිල්ලක්වත් වෙනසක් නැතුව තයි කාලයකටම ලැබෙන වටිනා ධර්මයක් තමයි සරුවත්ඥන් වහන්සේලා අපට දේශනා කරන්නේ. ඒ නිසා සද්ධර්මය ඊ타මත්ම වැදගත් වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේම ගැළපෙන ධර්මයක් තමයි සරුවත්ඥන් වහන්සේලා දේශනා කළේ. කාලික වශයෙන් විනාශ වීමක් වෙන්නේ නැහැ මේ ආර්ය සත්‍ය හතර. ඒ නිසා එවැනි ශ්‍රීමතයකින් ලොවට දේශනා කළ සරුවත්යන් වහන්සේලාගේ ධර්මය හිතාමත්ම වැදගත් වෙන්නේ නිසයි. එවැනි වැදගත් ධර්මයක් ශ්‍රවණය කරනකොට අපි තාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ඒ ධර්මය අසලා ඒ ධර්මයට අනුව ජීවිතය සකස් කරගෙන නිර්වාණ අවබෝධයේ පිණිසයි අපේ මේ උත්සාහය උනන්දුව ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසලය අපට අදට පමණක් නෙමෙයි. මේ ජීවිතයට පමණක් නෙමෙයි. සංසාරේ අන්දාක් දවසකදී අපි නිවන් අවබෝධ කර ගන්නාද ඒ තාක් අපට මේ ධර්මයේ පිහිට වෙන උපකාර වෙනවා. අන්නේ විශ්වාසයේ තියාගෙන තමයි අපි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වාගෙන වටිනා අර්ථවත් ජීවිතයක් ගත කර ගන්නටත් උපනුපන් භවයක් පාසා ලෞකික ජීවිත සාර්ථකමත් කරගෙන ලෝකෝත්තර ජීවිත බවට පත් කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර නිවනින් සමසෙන්ඩයි අපි මේ ලෞතර ධර්මය ශ්‍රවණය කරන්නේ. අන්න ඒ නිසා මේ හැම දිනෙකම දැන් මේ අවස්ථාවේ සෝදානම් වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ වටිනා ධර්මයකට සවන් දෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපි මාත්‍රකා වශයෙන් තබා ගන්නට යෙදුනේ <clears throat> භාග්‍යවතුන් වහන්සේ අනුදන වදාළ පරිසම්බිනා මග්ගපාළියේදී දේශනා කළ වටිනා ධර්මයක් තමයි මේ අවස්ථාවේ අපි මාත්‍රකා වශයෙන් තබා ගත්තේ ආනාපාන සති භාවනාවට අදාළ වෙන වටිනා අනුශාසනාවක් පවත්වා ගැනීම පිණිස ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනුදන වදාලා ආනාපාන සති යස්ස පරිපොන්නාස භාවිතා අනුපොබ්බං පරිචිතා යතා බුද්දේන දේශිතා සෝ ඉමං ලෝකං ප්‍රභාසේති අබ්බා මුත්තෝව සම්නිමා කියලා. ඒ කියන්නේ දැන් අපි කවුරුත් ශාසනයක් සම්මුඛ කරගෙන භාවනාමය කුසල් අරමුණු මුදුන්පත් කරගන්නවා. ඒ භාවනාමය කුසල් අරමුණු අතරින් සියලුම දෝෂතාණන් වහන්සේලා පාරමී පුරණ කාලයේදී භාවිතා කරන ලද සියලුම සරුවත්යන් වහන්සේලා අත් නොහරින හිතා වටිනා ශ්‍රේෂ්ඨ භාවනාවේ අරමුණක් තමයි ආනාපාන සතිය. මේ ආනාපාන සතිය හැම දිනාටම ප්‍රියජනක මනසිකාරයක් බව ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි සිහිනුවන තියෙන ඥානවන්ත සත්පුරුෂයන්ට පමණයි. අඥානවන්තයන්ට හුස්ම රැල්ල තේදෙන්නේ නැති අයට මේක පිය වෙන්නේ නැහැ. පිය වෙන්නේ හැම වෙලෙම සිහි නුවණින් ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා සිහි නුවණ යොදාගෙන සිදු කරන සියලු දනාටම ඊ타ත්ම පියදනක භාවනාමය අරමුණක් තමයි ආස්වාස ප්‍රාස්වාස කියන මේ ආනාපාන සති මනසිකාරය. සිහිය වැඩෙන මනසිකාරයක්. සිහිය තියන අයට කරන්න පුළුවන් මනසිකාරයක්. සියලු බෝසතාණන් වහන්සේලා සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහිරින සියලුම ශාසනවලදී එකහෙලා දේශනා කළ වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයක් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනාපාන සති යස්ස පරිපූර්ණා ස්වභාවික මේ ආනාපාන සතිය පරිපූර්ණ කරන්නේ නම් යම් කෙනෙක් ඒ සෑම කෙනෙක්ම අනුකුබ්බම් පරිචිතා යතා බුද්ධේන දේශිතා අනුපිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ දෙසූ පරිද්දෙන් මනාව සම්පූර්ණ කරගන්නුයි එහෙම සම්පූර්ණ කරනවා නම් අබ්බා මුත්තෝ චන්දිමා ඒ වගේම වලාපටලයකින් මිදුණු පුන්සඳ වඩලක් නෙන් තමන්ගේ ජීවිතය අලංකාරමත් බවට පත් වෙනවා කියලා දේශනා කළා ඒ කියන්නේ වලාපටලයකින් ඇඳිච්ච පුංසඟ මඩල ලෝකයට ඉතාමත්ම සෞම්‍ය එළියක් දෙනවා. මුළු ලෝකයටම. අන්න ඒ වාගේ ඒ ජීවිතය අලංකාරමත් බවට පත් වෙනවා කියන එක ආලෝකවත් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ දේශනාවට අනුකූලව අපි සිහිපත් කරලා බලමු මේ ආනාපාන සති භාවනාව අනුපිළිවෙලින් වඩනකොට සමාධි තුනක් ලබන්න පුළුවන්. සමාධි නිමිති තුනක් ලබන්න පුළුවන්. අනුපිළිවෙලින් වඩනවා. ඒ අනුපිළිවෙලින් වඩනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශින් පරිද්දේ. හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන ධර්මය ඉතාමත්ම අනුපිළිවෙලින් තමයි දේශනා කරන්නේ. එහෙම මෙහෙම දේශනා කරන්නේ නැහැ. හැම දෙයක්ම අනුපිළිවෙලින්. අනුපිළිවෙලින් කියොත් ඉතාමත්ම සාර්ථකයි ජීවිතයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රතිපත්ති ධර්මය සීලය පළමුවෙන්. සීලය නැතුව සමාධියක් ලබන්න බෑ. සමාධියක් නැතුව ප්‍රඥාවක් ලබන්න බෑ. ප්‍රඥාවක් නැතුව විමුක්තියක් ලබන්න බෑ. විමුක්තියක් නැතුව ඥාන දර්ශනයක් ලබන්න බෑ. ඒවා අනුපිළිවෙලින් සිද්ධ කළොත් විතරයි අපට යථාර්ථය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයට හේතුවක් වන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා අපි අනුකූල වලින් මනසකාර කරනකොට පළමුවෙන්ම අපි බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිහිල්ලා සීලයක පිහිටලා කාය වචනීය මනාව සංවද කරගෙන ඒ පූර්ව කුට්ටි වශයෙන් බුද්ධ අනුස්සතිය වඩලා මෛත්‍රිය වඩලා කාය ගත සතිය වඩලා මරණ සතිය වඩන්න ඕනේ. ඒකට කියන අපි චතුරාර්යසක භාවනා හතර කියලා. ඒ චතුරාර්යසක භාවනා හතර කියලා කියන්නේ හතර පැත්තෙන් යෝගියා ආරක්ෂා කරන්නේ මේ හතරෙන් තමයි. ඒ කියන්නේ දැන් අපි භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට භාවනාව හරියන්නේ නැති හින්දා ශ්‍රද්ධාව නැති වෙනවා. සිදු වෙනවා. කියන්නේ විශ්වාසය කැඩෙන මම දැන් මෙච්චර කාලයක් කළා මට කිසිම අරමුණක්වත් නැහැ. ඉඳගෙන ඉන්නත් බෑ. හරියට සිහි නුවණ වැඩෙන්නේත් නැහැ කියලා අර ධර්මයේ කෙරෙහි තමන් බැඳූ මානසිකාරය පිළිබඳව සකසාංකා පහළ වෙනවා. එතකොට අර තියෙන ශ්‍රද්ධාව නැති වෙනවා. අතකොට භාවනා කරන්න හොයාරියට හිත එමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ස්වභාවයෙන් අත මිදෙන්න අපි හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ නව ආරාධේ උතුම් ගුණ නිතර නිතර සිහි කරන්න ඕනේ. නිතර නිතර සිහි කරන ශ්‍රද්ධාව උපදවාගෙන මේ අරමුණට දැස්සොත් අපිට අසද්ධාවෙන් පිළිෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දිනුවටපත් වෙන්න පුළුවන් ශ්‍රද්ධාව තමයි සම්බුද්ධ ශාසනයේ ඉතාමත්ම වටිනා කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ශ්‍රද්ධා බීජයක් හැටියට අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ශ්‍රද්ධාව උපදවා ගන්න බුද්ධානුස්සති භාවනාව අනිවාර්යයෙන්ම භාවනා කරන හැම කෙනෙක්ම සිහි කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි පළමුවම ගෞරව සංකීර්ත නාමය අපි ළඟ තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ නව ආරාධි බුදු ගුණ ගැන ඊළඟට අපි මේ භාවනා කරනකොට තියෙන්න ඕන යොසීම හැම අවස්ථාවකදීම භාවනා අරමුණක් සිහි කරන හැම කෙනෙක්ම උදේට ඉවසන්න පුරුදු වෙන්න ඕන බඩගින්න පිපාසය නැසි මඳුරු පීඩා අවව වැස්ස පින්න අනුන්ගේ නිନ୍ଦා අපහාස ගරිහා ඥාති හිත මිත්‍රා බින්ගේ නිന്ദා අපහස මේ විදිහේ දේවල් එනවා භාවනා කරනකොට. ඒවා ඔක්කොම ඉවසන්ඩ පුරුදු වෙන්න ඕනේ. ඒ ඉවසන්ඩ පුරුදු වෙන්න හොඳට මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය වඩන්න වඩන්න ඉවසීම ඇති වෙනකොට අර අරමුණෙන් හිත පිට යන්නේ නැතුව ආරක්ෂා කරගන්නට පුළුවන්. ඊළඟට භාවනා කරනකොට සමහර අයට පහසුකම් හොයනවා. දැන් අපි හැම වෙලෙම ගොඩාක් දුරට හොයන්නේ පහසුකම්නේ. ඒ පහසුකම් හොයනකොට භාවනාවට ගියාමත් හොයන්න මොනවාද භාවනා කරන්න ඉස්සෙල්ලා පහසුකම් හොයන්නේ. නෑ? අපි ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කර කර මොනවද හොයන්නේ? පහසුකම්නේ. භාවනා අරමුණට වැඩිය කැමැති කැමැත්ත තියෙන්නේ පහසුවෙන් ඉඳගෙන ඉන්න. එතකොට මේ පහසුවෙන් ඉඳගෙන ඉඳීම අර භාවනා අරමුණට බාධාවක්. එතකොට යන්නේ භාවනා අරමුණට නෙමෙයි හිත අර පහසෙන් සැහැල්ලුවේ ඉඳින්න ඉන්න. එතකොට භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාව පිළිබඳව සිහි කරනකොට හැම වෙලෙම අපි කයේ තියෙන ආදීනව සිහි කරන්න ඕනේ. දෙතිස් කුණපයෙන් හෙලිච්ච මේ කය පිළිකුල් ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ නිසා මේ කයට තියෙන ලැබියාව අත්හැරලා මේ පිළිකුල් කයෙන් ප්‍රයෝජනයක් ලබන්න ඕනේ කියන අදහසින් අර දත්ින් සාකාරයේ පිළිකුල් පටික්කුල මනසිකාරය වඩලා අඩ කයක තියෙන ආශාව දුරු වෙන හැටියට සිහි කරන්න ඕනේ. සිහි කරපුවාම උදා වේලාවක් අපිට ඉඳගෙන ඉඳගෙන වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි ටික වෙලාවක් භාවනා කරනකොට ටික දවසක් භාවනා කරනකොට හිතනවා නෑ අපිට තව කල් තියෙනවනේ. මැරෙන්න. ඈ කල් තියනවා කියලා මොකද කරන්නේ? අර කොහොම කල් දානවා. දැන් දානයක් දෙන්න හේතුමත් දැන් නෑ තව කල් තියෙනවනේ කියලාක පස්සට දානවා. සිල් ගන්න හැත් ඒ වගේ. භාවනා කරන්නත් ඒ වගේ. හැම එකක්ම මොකද්ද කරන්නේ අපි? තව මැරෙන්න කල් තියනවා කියලා පස්සට දානවා. පස්සට දාන්න දාන්න මොකද වෙන්නේ? අපි පස්සට යනවා. එතකොට අප්‍රමාද ගුණයක් වැඩෙන්නේ ප්‍රමාදයටපත් වෙනවා. අන්නේ ප්‍රමාදයටපත් වෙන එක නැති කරන්න නිතර නිතර මරණය සිහි කරන්න ඕනේ. මරණය කියන එක කාලයක් අපිට සීමා කරන්න බෑ. එක චිත්තක්ෂණයකින් මරණයටපත් වෙනවා. එක මොහොතයි මරණයටපත් වෙන්න යන්නේ. කොයි මොහොතද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා නිතර නිතර උදේ හවස සතර ඉරියව්ව සිහි කරන්න ඕන. සිහි කරනකොට මැරෙන්න ඉස්සර යුතුයකම් කොට ඉෂ්ට කරන්න ඕන. මැරෙන්න ඉස්සර මේවා කරන්න ඕන කියන අප්‍රමාද ගුණයක් හිතේ ඇතින්. අන්නේ ගුණ ටික සිහි කරනකොට කවදාවත් අපි මේ කරන්න තියෙන හොඳ යුතුයකම් වැඩ කවදාවත් පස්සට දාන්නේ නැහැ. මොහොතෙන් මොහොත හදේ ඉස්සරහට යන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් දේශනා කරනකොට මේ බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාව මුදුන්පත් වෙනවා. මෛත්‍රියෙන් ඉවසීම ඇති වෙනවා. කායගත සතියෙන් කායද තියෙන ආශාව දුරු වෙනවා. මරණ සතියෙන් මැරෙන්න ඉස්සරලා ඒවා කරන්න ඕන කියන අප්‍රමාද ගුණයක් එනවා. මෙන්න මේ හතරක් සිහි කරලා අපි ආනාපාන සති භාවනාවද වාඩි වෙන්න ඕනේ. වාඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිත. මේ ආනාපාන සතිය යම් කෙනෙක් බලනවා නම් පරිපූර්ණ කරනවා නම් අන්නේ පරිපූර්ණ කරන්න තියෙන්නේ යථා බුද්ධේන දේශිතා. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිද්දෙන්නේ අනුපොබ්බම් පරිචිත. අනුපිළිවෙලෙන් වැඩිය යුතුයි. එහෙම අනුපිළිවෙලින් වඩනකොට සෝ ඉමං ලෝකම් ප්‍රභාසේති අබ්බාමුත්තෝව චන්දිමා. වලාපටලයකින් මිදුන පුන්සඳ මඩල ලෝක එළියක් ආලෝකයක් දෙන්නාක් මෙන් අපේ ජීවිත ආලෝකමත් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. එතකොට මේ දේශනාවට අනුකූලව අපි අනුකූලයෙන් අර සීලයට පිළිපදලා කය වචනේ සංවද කරගෙන බුදු ගුණ මෛත්‍රිය අසුභ මරණ සතිය කියන මේ චතුරාර්යක්ෂක භාවනා හතර කරන්න ඕනේ. ඒ අතරින් තමයි යෝගියන් හතර පැත්තෙන් ආරක්ෂා කරන්නේ. නැත්නම් අපි කඩා වැටෙනවා. ශ්‍රද්ධාව නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, කායට ආසාව වෙනවා, මැරෙන්න තකල් තියනවා කියලා අහු කරනවා. ඒවෙන් අපේ හිත ආපස්සට යන්නේ. අන්නේ ආපස්සට යන එකෙන් හිත වළක්වාගෙන ආනාපාන සති අරමුණෙහි මනාව සිහිය පිටවන. පිටවන්න අපි උඩුකය දෙලින් තබාගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ මනාව සිහිය පිටවන්න ඕන. ස්වභාවික ස්මරණය. දැන් උඩුකය හොඳට දෙලින් තියාගන්න ඕන භාවනා කරන අය. උඩුකය දෙලින් තියාගන්න මොකද අපේ තියෙනවා කොණ්ඩේ කොණ්ඩයට 18ක්. මෙන්න මේ 18 දෙලින් තියෙන්න ඕන. දෙලින් තිබ්බ නැත්නම් එක පැත්තකට බර වුණොත් ඔය ඇටකටු එකින් එකට ගැටෙනවා. ගැටෙනකොට වේදනාව වැඩි වෙනවා. ඒ නිසා ගැටෙන්නේ නැති විදිහට උඩුකය උඩට දෙලින් පියාගෙන වම් අත උඩ දකුණු අත පියාගෙන දෙයට Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙපතුලේ පටන් හිස දක්වා හිසේ පටන් දෙපතුල දක්වා හොඳට මනසිකාරය කරලා සිහි කරගෙන ඉන් පස්සේ තමයි ආස් අර සතර කමතන් සිහි කරලා සිත සංසිඳවාගෙන ආනාපාන සතියට හිත යොමු කරන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල. ඒ කියන්නේ අපි උපන්දා පටන් චුතිය දක්වා මරණය දක්වාම අපිට මේ ආස්වාස ප්‍රාස්වාස තියෙනවා. නැති වෙන්නේ එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ අපිට මරණය දක්වාම අපි ළඟ තියෙන කර්මස්ථානයක්. උපන් අවස්ථාවේ පටන් මරණය දක්වා අපි ළඟ තියෙන කර්මස්ථානයක්. ඒ කියන්නේ සිහියෙන් මුස්ම ගැනීම හෙලීම කියන මෙන්න මේ දෙක පිළිබඳව සිහිය පවත්වන එක. එතකොට අපි දැන් අපේ උස්ම ගන්නවා හෙලනවා. දැන් සමහර වෙලාවට අපිට දැනෙන්නේ නැහැ. උස්ම වැටෙනවාදවත් කියලා අපිට දැනීමක් නැහැනේ. අපි අවධානයක් යොමු කරන්නේ යොමු කරන්නේ අර භාවනා කරන වෙලාවට විතරයි. ඒ ලෝකේ පුරා හිත දෙනවා. එතකොට එක උස්ම රැල්ලක් දෙකක් සිහි වෙනවා ආයෙත් ලෝකේ පුරා දුවනවා ආයෙත් සිහි කරනවා එයා හුස්ම රැල්ලක් දෙකක් ඔය විදිහට තමයි පවතින්නේ එතකොට එයා පවතිනකොට අපි ස්වභාවික හුස්ම රැල්ලට තමයි හිත යොමු කරන්නේ. හිතලා හුස්ම ගන්නෙ නෑ. දැන් සමහර අය කියනවා හුස්ම රැල්ල බලන්න කියලා. හුස්ම රැල්ල බලන්න කියන එක වැරදි මුලින්ම. පේන්නේ හුස්ම රැල්ල දැනෙනවනේ. හුස්ම රැල්ල පේන්නේ නෑ දැනෙනවා මුලින්. පේන්නේ ප්‍රතිභාග නිමිත්ත ආවෙන් පස්සේ. එතකොට හුස්ම රැල්ල පේනවා. එතකොට අපි මුලින්ම හුස්ම රැල්ල සිහි කරනකොට දැනීම අනුව බෑද මාස් කුඩුව ළඟ හිත තියා ගන්නවා. නැත්තම් උඩුතලයේ උඩු පැත්තේ හිත තියා ගන්නවා. හැපෙන තැන තියාගෙන මාස් කුඩුව අරමුණු කරන්නේ නැහැ. උඩුතලයේ උඩු පැත්ත අරමුණු කරන්නේ නැහැ. ඒ වගේම ආස්වාද ප්‍රාස්වාස මාසයේ වදින හැටි අරමුණු කරන්නේ නැහැ. සමාධියට අරමුණු කරන්නේ ගන්න හෙලෙන හුස්ම රැල්ල විතරයි. ඒ කියන්නේ නාස් කුඩුවෙන් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල විතරයි. ඇතුල් වෙනවා පිට වෙනවා. හැබැයි ඇති වෙනව නැති වෙනවම කියලා ගන්න එක වැරදි. ඇති වෙනව නැති වෙනව කියලා ගන්නෙ නෑ ඒක වැරදි. ඇතුල් වෙනවා පිට වෙනවා. කියන එක තමයි අපි සිහි කරන්නේ. නැත්තම් ආස්වාස ප්‍රස්වාස. කියලා සිහි කරනකොට එතකොට සිහිය තමයි එතෙන්ද එමු කරන්නේ. හිතලා ගන්න හිතලා ගත්තොත් මොකද වෙන්නේ? ඔළුවට බරක් වෙනවා. නලන්ද ගස්යෙන් චක්කුමක් වෙනවා. ඊළඟට හුස්ම රැල්ලත් එක්ක පපුවට ගත්තොත් පපුව හිර වෙනවා. එහෙම ගත්තොත් වැරදි. වෙනසටපත් වෙනවා. ඒ වෙනසටපත් වෙන්නේ ස්වභාවික හුස්ම රැල්ල සිහි ගන්නකොට. බේදත් ගතට විසට බේ සහනයක් සතුටක් ලැබෙනවා. අන්නේ සතුටේ සහනයට හිත යොමු කරන්නේත් නැහැ. බේද ගන්න හෙළෙන හුස්ම රැල්ලේම සිහිය පිටවා ගන්නවා. දැන් අපේ හිත දුවනවා. ලෝකේ පුරාම දුවනවානේ දැන් ඇහෙනින් දැකපුවා කනෙන් අහපුවා ගඳ සුවඳ විඳපුවා රස විඳපුවා ස්පර්ශ ලබාපුවා අපේ සිත්වලට එනවා වර්තමාන වශයෙන් ඒ වගේම අතීතයේ සිහි වෙනවා අනාගතයේ සිහි වෙනවා ඒ ඔක්කොම අරමුණු සිහි වෙනකොට අපේ අරමුණ කැඩිලා අපිට ඒවා නැතේ සිහි වෙන්න නැන්නේ හුස්ම රැල්ල විතරයි අන්නේ හුස්ම රැල්ලට විතරක් හිත යොමු කරගෙන මානසිකාඩ කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. පරිකර්ම සමාධිය කියලා කියන්නේ වෙන බාහිර ලෝකයේ අරමුණු වලින් වෙන්වෙච්ච පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ගන්න අරමුණු වලින් වෙන්වෙච්ච ආස්වාස ප්‍රාස්වාසයට පමණක් සීමා වන අරමුණ. ස්මරල්ලේ අරමුණට පමණක් සීමා වෙච්ච එක. ඒකට ස්මරල්ල විතරයි අපිට සිහි වෙන්නේ. එහෙම සිහි වෙන අවස්ථාවක් තියෙනවා නම් පරිකර්ම අවස්ථාව කියලා කියනවා. එතකොට බාහිර දේවල් කිසි දෙයක් හිතට ඉන්නේ නැහැ. එහෙම සිහි කරගෙන යනකොට පරිකාරම නිමිත්තක් කියලා කියනවා. එහෙම කරගෙන ඉන්නකොට දැන් අපි ඇය පියාගත්තාම සමහර වෙලාවට ඝන අන්ධකාරයක් තියෙනවා. අඳුරුයි. එතකොට මේ අඳුර නම් අපේ ඥාන ශක්තිය දුර්වලයි. සමහර අය ඇය පියාගත්තාම අඳුරු නැහැ. ආලෝකයක් තියෙනවා. එතකොට අපි භාවනා කරගෙන යනකොට ඒ හොඳට අරමුණේ සිහිය පිහිටවා ගන්නවා නම් අර අන්ධකාරයේ දුරු වෙලා අර පාන්දරට ඉර පායනකොට අහසේ පායන්නේ අරුණෝදේදී වර්ණවත් පාටක් වර්ණවත් පාට වෙනවනේ එක එක වර්ණයෙන් රත්පැහැයෙන් කහපැහැයෙන් සුදු පැහැයෙන් වර්ණවත් ගතියක් වෙනවනේ අන්නේ වර්ණවත් ගතියද අපේ මනසට ආලෝකයක් වෙනවා අන්නේ ආලෝකයේ එනකොට ඒ ආලෝකයට කියනවා පරිකර්ම නිමිත්ත කියලා එහෙම නැත්නම් හුස්ම රැල්ල. රැල්ලටත් කියනවා පරිකරම නිමිත්ත කියලා. එහෙම එනකොට ඒවට අවධානය යොමු කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිටවන්න ඕන. ඒවා බලන්නේ නැහැ. බැලුවොත් අරමුණ කැඩෙනවා. එහෙම කරගෙන යනකොට ගුරු උපදේශ ඇතුව තවත් හොඳට එතකොට බාහිර ලෝකයෙන් අරමුණු වෙන්නේත් නැහැ, කය දැනෙන්නෙත් නැහැ. දැනෙන්නේ නැත්නම් හොඳට උස්ම රැල්ලේ සිහිය පිටවගෙන යනවා. එතකොට උස්ම රැල්ල දික් වෙනවා දැනෙනවා කෙටි වෙනවා දැනෙනවා. එතකොට නාසයෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා දැනෙනවා, පවතිනවා දැනෙනවා, අවසාන වෙනවා දැනෙනවා. එහෙම කරගෙන යනකොට හුස්ම රැල්ලේ අර ඕලාරික ස්වභාවය අඩු වෙනවා. අඩු වෙලා හොඳට සිම් වෙනවා. සිම් වේගෙන යනකොට වේදනාවත් ඔක්කොම අඩු වෙනවා. අඩු වෙලා ඒ අරමුණේම සිහිය මනාව පිටවාගෙන මානසිකාර කරන්න පුළුවන්. එහෙම தත්වයකටපත් වුණා නම් හොඳට සංසිඳෙනවා. ගතත් සංසිඳනවා, හිතත් සංසිඳනවා, හුස්ම රැල්ලත් සංසිඳනවා. හැබැයි සංසිඳනට හුස්ම රැල්ලෙන් හිත වෙන් කරන්නේ නැහැ. හුස්ම රැල්ලේ ඕලාරික ස්වභාවයේ නහය පිටෙන්න අර හුස්ම රැල්ල ආපු එක දැන් අඩුයි. ඕම සිවුම් වශයෙන් පවතිනවා. එතකොට අර සිවුම් පසෙන්න ඒ හුස්ම රැල්ලදම හිත යොමු කරන්න ඕනේ. යොමු කරගෙන යනකොට කායේ ඕලාරික ස්වභාවයත් අඩු වෙනවා. ඊළඟට හුස්ම රැල්ලේ ඕලාරික ස්වභාවයත් අඩු වෙනවා. අඩු වෙනකොට අර සමාධිය බලවත් වෙන්න. එතකොට ඒ වෙන එකෙන් සුක්ෂම රැල්ල නොදෙන්නේ කියොත් ඒ නොදෙන්නේ යන්නේ අපේ සිහිය මදිකම නිසා. අපේ සිහිය මදි උෂ්ම රැල්ල අල්ලන්නේ. සිහිය තියෙනවා. තිබුණාට අර සිහින් උෂ්ම රැල්ල අල්ලන්නේ සිහිය මදි. එහෙමනම් දැනෙන් දැනෙන්නේ නැතුව තිබුණොත් හොඳට දැනෙන තුරු නාසය අග්ගටම හිත යොමු කරගෙන ඉන්න ඕන කලබල වෙන්නේ නැතුව. ඒකලා උෂ්ම ගන්නෙ නෑ. හිත අරමුණක් ගන්නෙ නැහැ, විනිමතටපත් වෙන්නේ නැහැ. බෑද ආභෝග මනසිකාර වශයෙන් බෑද සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නකොට ආයෙ එතන හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. පටන් ගන්න මනසිකාර කරනකොට එතෙන්දී තවත් මනසිකාරයේ ඊළඟ පියවරට යනවා හොඳට උපදේශයතුව කරනකොට අර ආලෝකය සම්මන් පාටින් ලාපයෙන් තිබ්බ වර්ණ ආලෝකයේ පසුබිම තුලින් ඊළඟට උද්ඝාන නිමිත්ත පහළ වෙනවා. උග්ගා නිමිත්ත කියලා කියන්නේ මණික්කට මුතුකට දියමන්ති වගේ කලානිබිඩි ඇලි වගේ ඊළඟට මේ බොහෝම ප්‍රසාදයටපත් වෙන්නේ නැති සමහර වෙලාවට සිවුම් වශයෙන් ආලෝක නිමිති පහළ වෙනවා. ලක්ෂණයි. මේ ඒවා ලක්ෂණ දර්ශනය වශයෙන් තියෙනකොට සමහර වෙලාවට ඒවට හිත යනවා. ඒවට හිත යොමු කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිටවගෙන යන්න ඕන. මණික්කට මුතුකට දියමන්ති වගේ චක්‍ර වගේ නෙළුම් මල් වගේ මේක දිහි දර්ශන 18 ආකාරයකට ඒ අරමුණු මතුවෙනවා. ඒ අරමුණ එක්කටවත් උපේම කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිය පිටවගෙන යනවා. එතකොට එහෙම සංසිඳීගෙන යනකොට සමහර අවස්ථාවලදී ඒවට උපේම කරන්නේ නැතුව උස්ම රැල්ලේම සිය පිටවගෙන යනකොට පරි ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත කියන්නේ දීප්තිමත් ආලෝකයක් වෙනවා. දීප්තිමත් අර ඉරබට පරුව වගේ, ට්‍රැෂර් ලයිට් එක වගේ, චන්ද්‍රයා පෑවෝ වගේ, සූර්යයා පෑවෝ වගේ දීප්තිමත් ආලෝකයක් මනසට එනවා. ඒකට තමයි පටිභාග නිමිත්ත කියන්නේ. ධර්ම චක්‍රය වගේ, නෙළුම් මල වගේ මේ විදිහේ ආකාරයෙන් උඩ මේ ධර්ම චක්‍රය වගේ ඊළඟට මේ මකුළු දලක් වගේ මේ විදිහේ මේ දීප්තිමත් ස්වභාවයෙන් පවතින ආලෝකයක් මතුවෙනවා. ඒකටත් සිතේ මුක කරන්නේ නැහැ. දැන් ඒවා එන්නේ ඈතින්. ඈතින් ආවට අපි සිතේ මුක කරන්නේ නැහැ. ඒවා ඔක්කොම නාසය ළඟට ඇදිලා එන්න ඕනේ. ඇදිලා ඇවිල්ලා ආස්වාද ප්‍රාස්වාස අරමුණයි නාස්පුඩුවයි ආලෝකයයි තුනම එකට ඒක රාශි වෙන්න ඕනේ. එකට එකතු වෙනවා. එකතු වෙච්චාම තමයි අර ආලෝකයට අපි හිතේමු කරන්නේ. එතකන් එකතු කරන්නේ නැහැ. එතකන් අපි සිහි කරන්නේ මොකද්ද? හුස්ම රැල්ල විතරයි. ඒ හුස්ම රැල්ලේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. මනසිකාර කරනවා එහෙම ඈතින් තියෙන ආලෝකයේ නිමිත්ත එන්නේ නැත්නම් අපි භාවනා පටන් ගන්න ඉස්සරලා පිරුවන්ගේ ගුණ සිහි කරලා රත්නත්‍රයේ ගුණ සිහි කරගෙන තමන්කට කුසල් සිහි කරලා මගේ භාවනාවට බාධක වශයෙන් තියෙන කරදර පීඩා තියෙනවා නම් ඒවා ඉවත් වෙලා භාවනා අරමුණේ මගේ සිත පිහිටලා ප්‍රතිභාග නිමිත්ත මගේ නාසය ළඟට පැමිණේවා කියලා අදිෂ්ඨාන කරලා පටන් ගන්නවා. එතකොට අර වෙනකොට අදිෂ්ඨාන කරන්න යන්නේ නැහැ. එතකොට අරමුණ කැඩෙනවා. මුලින් පටන් ගන්නකොට අදිෂ්ඨාන කරලා පටන් ගන්නවා. පටන් ගලා මේ අරමුණේම සිහිය පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන යනකොට තමන්ට ශක්තිමත් නම් තමන්ගේ සිහිය නුවණ හොඳට ඒ අරමුණේම සිහිය පිහිටවනවා වෙන කිසිම අරමුණකට හිත යන්නේ නැහැ. එහෙම යන්නේ නැතුව අර ආලෝකයක් නාසය ළඟට ඇවිල්ලා හුස්ම රැල්ලත් නාසය ළඟ පවතිනවා. නාස්පුඩුවක් පවතිනවා. මේ තුනම එකට එකතු වෙනවා. අන්න එකතු වෙන අවස්ථාව තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. උපචාර සමාධිය කියලා කියනවා. අන්නේ උපචාර සමාධිය එනකොට අපි දැනගන්න ඕන ඥාන සංප්‍රයුක්ත නම් එතෙන්දි වටිනා වැදගත් ඥානයක් අපිට තියෙන්න ඕනේ. ඒ ඥානයක් තියෙනවා කියන්නේ එහෙම අවස්ථාව එනකොට බාහිර අරමුණු වලින් එන කිසිම අරමුණක් අපට එන්නේ නැහැ. කාමච්ඡන්ද අරමුණක් නැහැ. ව්‍යාපාද අරමුණක් නැහැ. තේන මිද්ද අරමුණක් නැහැ. බුද්ධච්ච කුක්කුච්ච අරමුණක් නැහැ. විචිකිච්ඡ අරමුණක් නැහැ. ඒ කියන්නේ පංචේන්ද්‍රයන් පිනවපු අරමුණක් අපට එන්නේ නැහැ. වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක් ජීවිතයේ පැවතුන අවස්ථාවක් හිතට එන්නේ නැහැ. එතකොට අලසකමක්, කම්මැලිකමක්, නිදිමතක් එන්නේ නැහැ. ඔළුව කලාවට එන්නේ, බෙල්ල කලාවට එන්නේ, කොන්ද නැමෙන්නේ කිසි දෙයක් නැහැ. ඊළඟට පසුතැවෙන්නෙත් නැහැ. මම මෙච්චර කාලයක් මට මේවා කරන්න බැරි වුණා. දැන් වැඩි කාලයක් ඇවිල්ලා මේවා කරන්නේ කියලා පසුතැවෙනවනේ. ඒව පසුතැවෙන්නෙකුත් නැහැ. අපිට පුළුවන් කාලේ වෙන වෙන දේවල් කරා කියලා පසුතැවෙන්නෙත් නැහැ. උද්දච්ච කුක්කුච්චයකට හිත යන්නෙත් නැහැ. එතකොට බුද්ධාදී අටපැන්නේ සැකේකුත් නැහැ. අපිට මේ ආරමුණ නිවන් දකින්ද පිහිට වෙනවා උපකාර වෙනවා කියන සීලයක පිළිපදලා කරන මනසිකාරය බොහෝම බලවත් වැඩියට අපිට ඉදිරියට පවත්වාගෙන සසර ගෙවන් කර නිවන් අවබෝධ කරගන්න මේ උතුම් කුසලයේ අපිට පිහිට වෙනවා කියන විශ්වාසයකුත් තියෙනවා. එහෙම තියාගෙන ඉන්නකොට අර පංච නීවරණ පහ හිතට එන්නේ නැහැ. හිතට එන්නේ නැත්තම් ඒ නැති බව අපි තුන්දොඩ නුවණින් තේරුම් අරගෙන ඉස්මරල්ල සී කරනවා. එහෙම සී කරනකොට ඒක ඒ අරමුණේ බෑද සිය පිටවාගෙන ඉන්නකොට අපිට පහළ වෙනවා <clears throat> භාවනා අරමුණ තුළින් ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. පංච ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය ධර්ම පහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ අපිට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි ලෝකෝ ප්‍රසාදයක් උඩට මත වෙනවා. කර්ණඵල විශ්වාසයක් එනවා. තමන් බලාපොරොත්තු වෙන බෝධි ඥානය පිළිබඳව හොඳ විශ්වාසයක් පිටට එනවා. එනකොට සද්ධා මතුවෙන එපා. ඒ සද්ධා මතුවෙන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු කෙරෙහි. සද්ධා මතුවෙන. එතකොට ඒ අරමුණේම සීය පිටවා ගන්න වීරියක් ඇති වෙනවා. කායික හා මානසික වීරියක් තියෙන හිත පිට යන්නේ නැතුව ඒ අරමුණේම තියාගන්න පුළුවන් කියලා. සද්ධා විදිය. ඊළඟට සතිය. සතිය කියන්නේ උස්ම රැල්ලෙන් හිත පිට යන්නේ නැති වෙන්නේ හොඳට සිහිය පිටවන්න පුළුවන් වෙනවා. ඊළඟට සමාධිය. ඒ සමාධිය කියන්නේ දැන් මට පරිකරණ සමාධිය ලැබුණා, උපචාර සමාධියත් ලැබුණා කියන එක Tamand විශ්වාසයෙන් පිළිගන්න පුළුවන්කම තියෙන හැටියට කරන්න ඕන ගුරු උපදේශ ඇතුව. ඊළඟට මේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ දැන් භාවනා පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ මොහොත දක්වා ඇතිවෙච්ච සෑම දෙයක්ම නුවණින් දැනගන්න ඕනේ. මම දැන් පටන් ගත්තේ මෙහෙමයි භාවනාව සීලයක පිළිපදලා දැන් මේ අවස්ථාව වෙනකොට මේ ටික ඔක්කොම නුවණට දැනලා තියෙන්න ඕන. එතකොට ප්‍රඥාව. එතකොට මේ ටික දැනෙනවා නම් ශ්‍රද්ධා, විදය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ බලපහ බලවත් වෙන්න ඕන හිතේ. එතකොට මේවා බලවත් වෙන්න ඕනන්නේ ඥාන සම්ප්‍රයුක්තව. හැබැයි එකක් හරි බලවත් වුණොත් බෑ. ඔක්කොම සම මට්ටමින් ඉන්න ඕනේ. දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සම වෙන්න ඕනේ. වීර්යයයි සමාධියයි දෙක සම වෙන්න ඕනේ. එහෙම සමවන්නේ නැත්නම් සමාධිය කැඩෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ ඥාන සංකේත ශ්‍රද්ධාව. දැන් කියනවනේ අර මෝඩ ශ්‍රද්ධාව කියලා. හැම එකටම සාදු සාදු කියලා අපි කියන එක තේරුමක් නැතුව සාදු සාදු කියනවනේ. ඒ සඳහා නේ මෙතන. ප්‍රඥාවත් එක්ක මේ ශ්‍රද්ධාව වෙන්න ඕනේ. ප්‍රඥාවයි සද්ධාවයි දෙක ඉන්න ඕනේ. ඒක ඥාන සංකේත සද්ධාව තියෙන්න ඕනේ. ප්‍රඥාව විතරක් තිබුණත් නැති. ප්‍රඥාව විතරක් තියලා තිබුණොත් එහෙම කපටිකම වෙන්නේ. අපි භාවනා කරලා නැහැ. භාවනා කරුවව ආවෙනවා. එහෙම වෙනවා එතකොට. ඒ නිසා ප්‍රඥාවයි සද්ධාවයි දෙක සම වෙන්න ඕනේ. ඊළඟට වීර්යයයි සමාධියයි දෙක සම වෙන්න ඕන. ඕනවටදී වීර්ය කළොත් මිට පිට යනවා. ඕනවටදී සමාධිය බලවත් වුණොත් ඒම නිින්ද යනවා. ඒ නිසා මේ දෙක සම මට්ටමින් තියෙන්න ඕනේ. සිහිය හොඳට තියෙන්න ඕනේ. සිහිය වැඩි වුණාට කමක් නැහැ. ඒ දෙක සම මට්ටමින් තියාගෙන මනසිකාරය ඉදිරියට ගෙනියන්න ඕනේ. එහෙම ගෙනියා මනසිකාරය තුළ Tamanට ලොකු ශක්තියක් පිටට ඇති වෙනවා. එහෙම ඇති වෙලා අර ප්‍රතිභාග නිමිත්ත නාසය ළඟට ආවන් පස්සේ හොඳට ආස්වාද ප්‍රාස්වාස ආරමුණ මෙනෙහි කරනවා. එතකොට සමහර වෙලාවට ආස්වාස ප්‍රාස්වාස ආරමුණු නොදෙනිය යන්න පුළුවන්. නොදෙනිය ගියොත් මොකද වෙන්නේ? හොඳට සිහියෙන් ඉඳ ආය නැවත දැනෙනතුරු. එහෙම දැනෙනතුරු හිතාගෙන අදිස්ථාන කරගන්නවා මේ එතර වෙලාවක් මේ අරමුණේ මගේ සිත වෙනස් නොවි පවතිවා කියලා මුලින් අදිස්ථාන කරන ආස්වාස ප්‍රාස්වාස පවත්තන. පවත්තනකොට අර උපචාර සමාධියේදී මොකද වෙන්නේ? අර පංච නීවරණ පහ යටපත් වෙනවා. සද්දාදී ඉන්ද්‍රිය ධර්ම පහ බලවත් වෙනවා. ඒක ඥාන සංප්‍රයුක්තව දැනගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එහෙම දැනගෙන උපදේශයතෝ හොඳට මනසිකාරය කරගෙන යනවා. කරගෙන යනකොට දැන් අපි තේරුම් ගන්න ඕන පරිකර්ම සමාධිය පරිකර්ම නිමිත්ත දැනගන්න ඕන. උපචාර සමාධිය උග්ඝා නිමිත්ත දැනගන්න ඕන. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත අර්පණා සමාධිය. අර්පණා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන සමාධිය. මේ ධ්‍යාන සමාධියට යන්නේ අපි හුස්ම රැල්ලත් එක්ක නෙමෙයි. හුස්ම රැල්ල සිහි කරනකොට අර අටිභාග නිමිත්ත නාසය ළඟට ආවන්. අන්නේ නාසය ළඟට ආවන් පස්සේ හුස්ම රැල්ලත් එක්ක එකට එකතු වෙනවා. හුස්ම රැල්ලත් එක්ක එකට එකතු වුණාම අපේ හුස්ම රැල්ල නෙමෙයි මෙනෙහි කරන්නේ. අටිභාග නිමිත්ත තමයි හිත තියාගන්නේ. අටභාග නිමෙත්ත හිත තියාගත්තාම උස්මරල්ලත් මෙනෙහි කළා වෙනවා. ඒ තුනම එකට එකතු වුණානේ නාස්පුඩුවයි උස්මරල්ලයි ආලෝකයයි තුනම එකට ඒක තුන ඒක රාශි වුණා. එතකොට තුනම එකට පවතිනවා. තුනම එකට පවතින බව නුවණින් අපි තේරුම් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම ඒ අරමුණේ සිහිය පිටවාගෙන මානසිකාරය කරන්න ඕනේ. ඒ මානසිකාරය කරනකොට අපි ඒක පාටම දිගට යන්න බෑ අපට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක අදිස්ථාන කර කර දික් කරන්න ඕන. දැන් අර උස්ම රැල්ලයි මාස්පුඩුවයි ප්‍රතිභාග නිමිත්තයි තුනම එකට ඇවේ පවතිලා විනාඩියක් පවතිවා. විනාඩි දෙකක් පවතිවා. විනාඩි තුනක් පවතිවා. ඔය විදිහට අදිස්ථාන කර කර පැයකට වැඩි කාලයක් ඉන්න පුළුවන් හැටියට ක්‍රමක්‍රමයෙන් අදිස්ථාන කරන්න ඕන. එතකොට මේ අදිස්ථානය කරගෙන දිගට ගෙනියනකොට Tamanda ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි මේක අනිවාර්යෙන් හැමදාම කරන්න ඕනේ. හැමදාම උදේට පැයයි හවසට පැයයිවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. දරා ගන්න බෑ. ඉතින් ඒ දරා ගන්න බැරි හැටියට තමන් පහසුකම් නිවසවලදී හදා ගන්න ඕනේ. හදාගෙන ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික පුරු කරනවා. පුරු කරනකොට අර අත්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමයේ සරමුණු එකපාරට යට කරන්න බෑනේ. ඒවා ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපත් ගරුත්වයෙන් ප්‍රතිපත්තිත් එක්ක සිහිනුවණින් ජීවත් වෙනකොට ක්‍රමක්‍රමයෙන් අර කෙලෙස් නරක ගති අඩු වෙනවා. එතකොට තමන් සාසනික වශයෙන් කළ යුතු පින්කම් අරමුණ පිට පින්කම් ලකින්න ඕන කියලා අදහස් පහළ වෙනවා. මේ අදහස් පාලනකොට ඒවා ක්‍රමක්‍රමයෙන් කරන්න ඕනේ කියන අදහස මතුවෙනවා. ඒවා කරන්න ඕනේ කියන්නේ ක්‍රමවත් හැටියට කරන්න ඕනේ කියන එක මතුවෙනවා. ඒ ඒ අදහස් මතුවෙනවා. මතුවෙන්නේ මොකද අර හොඳ අදහස් පිටද ගලාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපුබ්බම් පරිචිතා කියන අනුපිළිවෙලින් ඒවා කරන්න බෑ. චාරිත්‍ර වාරිත්‍ර සුරිත්‍ර ඒ ඔක්කොම යුතුයකම් කරන්න ඕන. භාවනා කරනවා කියලා යුතුයකම් අත්හරින්න බෑ. gedara යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරලා මේකට කරන්න ඕන. නැත්නම් gedara යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව භාවනා කරන්න ගියාම මොකද වෙන්නේ? භාවනා අලමුණට වැඩි සිහියෙන්නේ අර gedara ප්‍රශ්න. අන්න ඒ නිසා gedara ප්‍රශ්න වලින් හිත මුදවන්න ඕන. මුදවා ගන්නත් එක්කනාට ඒකට බරක් නැන්නේ යුතුයකම් කොටස ඉෂ්ට කරලන්න තියෙන්නේ. දෙමාපියන් යුතුයකම් කොටස ඉෂ්ට කරලා, දරුවන් යුතුයකම් ඉෂ්ට කරලා, ඥාතින්ද හිතවන්තෙන්ද ඒ යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරපු කෙනාට ලෞකික ජීවිතයේ සාර්ථක අන්දමින් කරපු කෙනාට භාවනා මානසිකාට කරන්න බොහොම පහසුයි. ඒ හිතට බරක් බලක් නැන්නේ. අන්න ඒ වගේ යුතුයකම් කොටස ඉෂ්ට කරගෙන සීලාදී ප්‍රතිපත්ති ගුණධර්ම වල යෙදලා මෙන්න මේ විදිහට භාවනා මනසිකාරය කරනවා නම් ඉතාමත්ම වැදගත් වටිනා ජීවිතයක් ගත කරන්න පුළුවන් වාසනා ගුණයක් වාසනා ශක්තියක් මතු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ. එතකොට මේ පෙන්눔 කළේ මනසිකාරය තුළින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණය සිහි කරගෙන අපි දැන් අර උපචාර සමාධියෙන් එහාට යනකොට අර්පණාගත කරන අර්පණාගත කරනවා කියලා කියන්නේ අර්පණා සමාධි හතරක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියලා. ඒ කියන්නේ ධාන සමාධි හතරක්. අන්නේ ධාන සමාධියට යනකොට උස්මරල්ලත් එක්ක නෙවෙයි අපි යනවා කියේ ආස්වාස ප්‍රාස්වාස අරමුණත් එක්ක. ඒ නෙමෙයි ප්‍රතිභාග නිමිත්තත් එක්ක. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ තමයි සිය පිටවන්නේ. ඒ සිය පිටවාගෙන මනසිකාරේ කරන්දරන්තකම හුස්ම රැල්ලක් මෙනෙහි කරා හා සමානයි කියලා දේශනා කළේ. එතකොට එහෙම සිහි කරගෙන අපි හොඳට මනසිකාර කර කර කරගෙන යනකොට ඒ අර්මනා සමාධියක්ද උපචාර සමාධියක්ද කියන අපි දැනගන්න ඕනේ. දැන් මේ සමාධිය වලට යනකොට ඒවා අපි නුවණින් දැනගන්න ඕනේ. ඒව නැත්තම් ගුරු උපදේශකයෝ දැනගන්න ඕනේ. එහෙම දැනගෙන යනකොට අර්පණා සමාධිය කියලා කියන්නේ පරිණාර ඉන්ද්‍රිය ධර්මයන් සහ බලවත් වන පංච නීවරණයන් යටපත් වන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්‍රා කියන මේ අංග පහක් තියෙනවා. මෙන්න මේ අංග පහ අපි දැනගන්න ඕන. අන්නේ අංග පහ දැනගන්න අපේ කුසල් අරමුණ බලවත් වූ අවස්ථාව ගැන නුවණින් දැනගන්න ඕන. විතක්කේ කියන්නේ ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත අරමුණට හිත නැංවීම. විචාරය කියලා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ අරමුණේ හිත හැසිරවීම. පටිවාග නිමිත්තේ ඇතිවෙන ප්‍රීතිය ප්‍රීතිය ඊළඟට පටිභාග නිමිත්ත තුළින් ඇතිවෙන සුඛය ඊළඟට ධානාංග පහ පරිපූර්ණ ප්‍රත්‍යක්ෂා කිරීම මෙන්න මේක අපි බලන්න ඕනන්නේ පටිභාග නිමිත්තෙන් නිමිත්තෙන් බලන්නේ නාසය ළඟ තියෙන නිමිත්තෙන් නෙමෙයි භවංගය තුල තියෙන නිමිත්තෙන් අර්ධ වස්තු රූපය තුල තියෙන භවංග හිත පිරිසිදු හිත අන්නේ පිරිසුදු හිතේ මේ නාසය ළඟ තියෙන ප්‍රතිභාග නිමිත්ත හදවත තුළ පවතිනවා. අන්නේ පවතින ඒ නිමිත්ත තුලින් තව දැක්කොත් තමයි හදවතින්ම අපි පිළිගන්නේ. එතකොට කිසිම සැකයක් නැහැ. මම සීලයක පිළිපදලා භාවනාරමුණක යෙදিলা මේ ලබාගත් අත්දැකීම තුලින් ලබාගත් විශ්වාසයෙන් ලබාගත් අරමුණක් කියන එක හදවතින්ම පිළිගන්න. ආය කාටවත් බුදු කරන්න බෑ. ඇයි Taman කරපු තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්න ඒ වාගේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හැටියට අරමුණේ සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. ඉතින් අන්නේ විදිහට අපේ අරමුණ ක්‍රමක්‍රමයෙන් ගෙනියන්න ඕනේ. ඒක පාට ගෙනියන්න බෑ. අනිත් එක අපිට මේවා දැන් ලබන්න බෑ කියන අදහසක් සමහර අයට තියෙනවා. මේ කාලේ ඒවා ලබන්න බෑ. හරියන්නේ නෑ කියන අදහසක් තියෙනවා නෑ. සම්බුද්ධ ශාසනය තුළ ලබන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය තුළ අවුරුදු 5000ක් කල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඥානවන්ත සත්පුරුෂයන්ට මේ අරමුණු ගන්න පුළුවන්. බැරිකමක් නැහැ. බැරිකම තියෙන්නේ කාටද? ධර්මයට නෙමෙයි. Taman ළඟයි බැරිකම තියෙන්නේ. ඒ නිසා Tamanට හැකියාව තියෙනවා නම් ධර්මය තුළින් ඒ සත්‍ය ලවන්න මේ ශාසනීය කාලය තුළ පුළුවන්. අන්න ඒක ලබන්න සුදුසු හැටියට කුසල් අරමුණ මුදුන්පත් කරගන්නට අපි අදිස්ථාන බල පිහිටුවා ගත්තොත් මේ ආනාපාන සතිය අනුපිළිවෙලින් වැඩුවොත් බුදුරජාණන් වහන්සේ දසූ පරිද්දෙන් වැඩිවොත් අපට පුළුවන් ආනාපාන සතියෙන් පරිකර්ම සමාධිය කියන්නේ හොඳට බාහිර ලෝකයේ අරමුණු වලින් වෙන් කරගත්ත කයෙන් වෙන්වන ආස්වාස ප්‍රාස්වාස අරමුණට හිත යොමු වෙච්ච අවස්ථාවට පරිකර්ම සමාධිය කියනවා. ඊළඟට ඒ ස්මරල්ලදමත් පරිකර්මය නිමිත්ත කියලා කියනවා බුන්සිලුවක් යනවා වගේ Tamande පෙනෙන්න පුළුවන්. ඒ වගේම වර්ණ ආලෝකයක් ලා පැහැටින් මතුවෙන්න පුළුවන්. ඒකටත් පරිකර්ම නිමිත්ත කියලා හඳුන්වනවා. ඊළඟට ඒකත් ඒවට හිත යොමු කරන්නේ නැතුව බෑට මනසිකාර කරනකොට මනික්කට මුතුකට දියමන්ති වගේ ලස්සන පඩුළු වගේ ඒ ආලෝක මතුවෙනකොට ඒකට කියනවා උග්ඝාණ නිමිත්ත කියලා. ඊළඟට නාසිකාග්‍රයට හිත යොමු වෙලා හොඳට උස්ම රැල්ලයි නාසිකාග්‍රයයි පටිභාග නිමිත්තයි මේ තුනම එකට ඒකනාසී වුණ අවස්ථාවට දෙන උපචාර සමාධිය කියලා. පටිභාග නිමිත්ත කියලා කියන්නේ හොඳට දීප්තිමත් හැටියට ආලෝකයේ මතුවේ චන්ද්‍ර මණ්ඩලයේ සූර්ය මණ්ඩලයේ ඉරබට කඩුව වගේ මණික්කට මුතුකට වගේ ඒ වගේම දියමන්ති වගේ පෑෂර් ලයිට් එක වගේ හොඳට ප්‍රභාස්වර වෙන ආලෝකයේ මුලට වැටෙනවා මුලට වැටෙන එක ඇහැට ගන්නෙ නෑ නාසයා නාසිකාග්‍රයෙන් එකට එකතු වෙන්න ඕන අදිස්ථාන බලයෙන් ඒ අවස්ථාවට කියනවා උපචාර සමාධිය කියලා ඒ උපචාර සමාධියේ හොඳට සපටිභාග නිමිත්තේ සිහිය පිහිටවාගෙන විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් ආදී වශයෙන් ඒ නිමිත්තේම සිට පිහිටවාගෙන සමාධිය හොඳට බලවත් කරගත්තොත් අපිට පුළුවන් අර පංච නීවරණයන්ගෙන් වෙන්වෙච්ච සද්ධාදී ඉන්දිය ධර්මයන් එක්ක පළවෙනි අර්පණා සමාධියේදී විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි අර්පණා සමාධිය ලබන්න පුළුවන් වාසනා ශක්තියක් ලැබෙනවා. ඉතින් අන්න ඒ ආගේ වාසනා ශක්තියක් උරගා බලන්නට අපද මේ ශාසනය මුල් කරගෙන වටිනා වාසනාවන්ත අරමුණක් මුදුන්පත් කරගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් අපි ගත කරන්නේ අන්නේ ආ ගත කරන ජීවිතය වාසනාවන්ත බවට පත් කරගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික පින්කම් සිදු කරගන්නට අපට වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් සිටේ දරාගෙන තමයි අද මේ උතුම් පින්කම සිදු කරගැනීමේ චේතනාවෙන් අද සමදිනාම ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල් අරමුණු ලෝකවාසී සියලු සත්වයන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇති කළ ලැබෙන උතුම් කුසල් අරමුණක් හැටියට ධර්ම දානමය පින්කමක් හැටියට ධර්ම දායාදය දෙන උතුම් පින්කමක් හැටියට වටිනා පින්කමක් සිදු කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන අද මේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විශ්‍රාමලත් පාලශාලා චාරිණී සිරියාවතී මහත්මියත් ඒපී ධර්මසේන මහත්මයා නිමල් ශනිවිරත්න ඉන්දානි රත්නසූරිය මහත්මිය ප්‍රේමාග්‍යතුංග මහත්මිය, කල්යාණවති ඇතුළු නෑදෑ හිත මිත්‍ර ආදී පිරිස විසින් මේ ධර්ම දානමය පින්කමේ උතුම් දායකත්වය දරාගෙන බලාපොරොත්තු වෙන්නේ මිය පරලෝකීය එක්කේ විජේතුංග මහත්මයා සහ අප සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය මව්පිය ආදී ඥාති හිත මිත්‍ර ආදී පිරිසක් මිය පරලෝකයෙන් පින් බලාපොරොත්තු වෙන වෙත ඒ සියලු දෙනාටමත් රටබැව වෙනුවෙන් දීපදේ සියලුම රණවිරුවන්ටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් දෙත්වා සුගති සංඛ්‍යාත පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී පුරාගෙන උතුම් නිවන් සුව අත්පත් කරගන්නට මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගරු දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මාරසන ගාදර ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා පැවැත්වූ ගරු ස්වාමින් වහන්සේටත් අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දූදරුවන්ටත් සහභාගී වූ සියලු දෙනාටත් මේ උදාාරකට පුණ්‍ය සත්‍ය ආයුරාෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා, පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා සසර සෝසේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගෙන බලාපොරොත්තු වෙන අධිගම ඥානයකින් සාන්ත නිවන්සුව ලබනද දීර්ඝායුෂ නිරෝධ සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාදනය කරනවා. ඒ වගේම අතිපූජනීය පානදුලේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේටත් අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ සෝම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වේවදාල සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලය පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සත ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා සහභාගී සමදක් ලංකා වාසී ලෝක වාසී සියලු සමාජට මේ උතුම් කුසල ශක්තියේ බලයෙන් උතුම් ධර්මාවෝදේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අද මේ අවස්ථාවට සහභාගී වන මේ සියලු දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් කත්මත්‍රේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණය කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලයෙන් සංඝ දනාතන සතක් ශාන්තියක් සනසිල්ලක් උදා වේවා. සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා. සතර කලබල බාධක පීඩා අදුසමාන බලවේග සියල්ලක් සංසිදේවා. මෙදෙක් නිරෝගී භාවයෙන් සියවස් කලක් සම්බුදු සසුනේ පාරමී ගුණ පුරා ගන්නට වාසනා ශක්තිය උදා වේවා. සොර සතුට ගිනිදී වස විස ආවිආදකින් සීනිකින්වත් අන්තරාවක් නොම වේවා. කායික මානසික සනසිල්ල උදා වේවා තම තමන් කරන කියන රැකී ආරක්ෂාවෙන්ද ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක අන්දමින් සිදු කරගෙන සෞභාග්‍යවත් අනාගතයකින් ලෞකික ලෝකෝත්තර උද්‍යාන්තේම මුදුන්පත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සම්බුණාට මේ උතුම් කුසල වාසනා සත්‍ය එකසේන හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශන්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාසත්තාස බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තුලං දක්칸ත පං සදාති අභිවාදන සීලිස්ස නිත්තං උද්ධාපකායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නේවත අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිද්දතෝ සාදු සාදු සාදු ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කොට වදාළ පොල්ගස්සෝවිත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මතානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්වන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පෙරනමා සිටින ස්වාමින්වන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ ආරෝප වාහිනී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි.